समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्कदम् धम्मස්සवनकालो अयं वदन्ता धम्मස්සवनकालो अयं वदन्ता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 ඇහෙන් දකින්න පුළුවන් ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඇහෙන් දැක්ක හැකි හීනහා ප්‍රනීතතාවයක් තියෙනවා. හීන කියන්නේ විකෘති ස්වභාවයෙන් යුක්තයි. අඳගොළු ගිහිරි අංග විකල මන්ද බුද්ධික එයාදී නිරන්තරයෙන් දුගී දුක්පත් තැන්වල ඉපදිලා අනුන්ට අතපාල ජීවත් ඒ ප්‍රතිඵල දකින්නේ ඒක හේතු දකින්න නුවණින් ඕන හේතුව තමයි කර්මය එහෙනම් අකුසල කර්මයේ ප්‍රතිඵල භුක්ති විඳිනවා දකින්න පුළුවන් S දෙකෙන් ඵලය දෙකෙන් දෙකේ හේතු වෙනුවලින් දකින්න. කුසලයේ ඵලයත් එහෙන් දකින්න පුළුවන් හේතු වෙනුවලින් දකින්න. ඒකයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. යම් තැනක හේතුවක් තියෙනවා දෙතන ඵලයක් හටගන්න. ඒ හේතුව නරක එකක් නම් ප්‍රතිඵලත් නරකයි. ඒ හේතුව යහපත් එකක් නම් ප්‍රතිඵලත් යහපත්. මිනිස්්‍ය වශයෙන් ඉපදුනා. යහපත් සිතවිල්ලක ප්‍රතිඵලය. පෙර භවයේ. යහපත් සිතවිල්ලක ප්‍රතිඵලයක් මේ භුක්ති විඳින. එහෙනම් මේ භවයේත් අපි යහපත් සිතවිලි හදන්න. ඒකට තමයි දායකත්වය ගන්න. මේක මනසින් අයින් කරන්නේ. මරණයට වෙලාවක් නැහැ, දිනයක් නැහැ, ස්ථානයක් නැහැ, ආකාරයක් යම් වෙලාවක යම් අවස්ථාවක යම් දිනයක යම් ආකාරයකට මරණය ලං වුණා. සිතුවිල්ලක් ගත්තා. බෞද්ධ මාධ්‍යාලේ මේ මැදිරිසන් කියන්නේ මේ විදිහට අපි ධර්මයක් දේශනා කරන්න දායකත්වය ගත්තා. නිදාගෙන හැරුණා වගේ සුගතිය. එන කුසලයේ ප්‍රතිඵල. ඒකට Tamanට භුක්ති විඳින්න පුළුවන්. ඒතර මේ රැස් කරගත්ත සිත සතන් තුළ එකතු කරගත්ත රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය ඥාතින්ට දෙන්න පුළුවන්. ඒකට කියන පත්තිදාන. පත්ති කියන්නේ පින් පින් කියන්නේ සතුට පරිත්‍යාග කරන. පත්තානුමෝදන. පත්ති කියන්නේ පින් පින් කියන්නේ සතුට අනුමෝදනේ. Taman අනුමෝදනේ කියන්නේ සතුට වෙනවා. එහෙනම් සියලු දෙනාටම යහපතක්. Tamanටත් යහපතක් අන්නයටත් යහපතක්. අපි මේ සඳහා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයයි. ඒ විසුද්ධි මාර්ගය. විසුද්ධීන් හතරක් දේශනා කරලා ඉවරයි. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි. දැන් දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. මග නමග. නිවැරදි පාර යනවද වැරදි පාර යනවද? මෙතනින් වෙන් කරගන්න පුළුවන්. වෙන් කරගන්න ඕන. නිවැරදි මඟ හොයාගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නිවන කරා යන නිවැරදි මඟ. තවත් මඟක් තියෙන මේක. ඒක සසර කරා යන. තව මඟක් තියෙන මේකට ඒක නිවන කරා යන. මඟ නොමඟ. මග්ගම් මඟ ඥාන නුවණ දර්ශනේ දකින්න. මගක් දකින්න නොමගක් දකින්න. නෑ නොමග යන්නේ මං කිසි මගයක්. නුවණින් දකින අනිසිමත්. ඒකට කියන මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන්නේ පිරිසිදු දකින. පැහැදිලි පිරිසිදු මේකම තමයි මග. ඒ මොකක්ද? විශ්ේ ක්‍රියාත්මක වෙන ඊ타ත්ම නිවැරදි ධර්මතා තුනකින් ලබා ගන්න අවබෝධයයි. නිවැරදි මග. විශ්ේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතා තුනක් තියෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. සියලු සංස්කාර ධර්ම දුකයි. සියලු සංස්කාර ධර්ම අනාත්මයි. දැන් මේකත් හොඳට අහලා තියෙනවා. මගර පුරුදු. වචනයටත් පුරුදු. සිතටත් පුරුදු. හැබැයි අනිත්‍යයි කියන්නේ එක මොමුලන එක නෙමෙයි අවබෝධය. මෙනෙහි කරන්න පුළුවන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා සිය දහස් වර එක කියා අටක තියෙන ඇටවලක් අරගෙන ඒ කියන එක අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ කවදාවත් අවබෝධ වෙන්නේ අවබෝධ වෙන්න නම් සිදුවීම පිළිබඳව සිතට අනුගත කරගන්න ඕනේ. පසුගිය දේශනාවල අපි කරුණු ගත්ත ඇත්ත කන නාසය දිව කියන ඒ ඉන්ද්‍රියන් හතරක් අරගෙන අපි පෙන්වුවා. අනිත්‍ය වෙන්නේ කොහමද දුක් වෙන්නේ කොහමද අනාත්ම වෙන්නේ කොහමද කියලා. එයාට පෙන්නනවා ශරීරය ගැන. මේ ශරීරය අනිත්‍යයි කියලා අපි දන්නේ. ශරීරය කියන තවත් එකක් ඇතුලේ. හිත. දෙකේමත් අනිත්‍යයි. නාම රූප දෙකේ අනිත්‍යයි දකින්න ඕනේ. තර නාම රූප දෙකේ අනිත්‍ය ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ කුජලයේගේ අනිත්‍ය ස්වභාවයක් අපි විසඳගෙන ආවේ දිට්ඨි විසුද්ධියේදී හා කාංකා විතරණ විසුද්ධියේ විසඳගත්ත අපි සත්‍යෙක් නැහැ කියන කාරණේ. පසුගිය ධර්ම දේශනා හොඳට ශ්‍රවණය කරා නම් ඔයත්තන්ට පැහැදිලි වෙන්න ඕන. එච්චරෙක් නැහැ. සත්‍යෙක් නැහැ. අපි ඒක හොඳට සහතික කරගෙන ආවේ. මග්ගමග්ගේ ඥාන දර්ශන විසුද්ධියට එනකොට. විත්ති විසුද්ධියෙන් වෙන් කරා නාම රූප වශයෙන්. ස්කන්ධ වශයෙන් පහට වෙන් කරා. ආයතන වශයෙන් 12ට වෙන් කරා. ධාතු වශයෙන් 18ට වෙන් කරා. සාස්වත වශයෙන් සත්‍යයක් ඇත කියන සිතුවිල්ල අයින් කරා. සත්‍යෙක් නැහැ කියන සිතුවිල්ල ඒකත් අයින් කරා. ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. ඒ දෙකම අයින් කරා. සාසත දිට්ඨි උච්ඡේද දිට්ඨි. අපි ආව හේතුඵල ධම තුල. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කෙරුවේ හේතුන්ගෙන් සකස් වෙනවා කියන කාරණා. එහෙනම් අපි මේ ස්කන්ධ ධාතු ආයතන ආදී නාම රූප කර්මහ පුනර්භවය සියලු දේවල් පිළිබඳව මන අවබෝධයක් කරගෙන ආව කාංකා විතරන විසුද්ධිය. එතෙන්දී අපි හේතු හෙව්වා. ඒ හේතු හේවේ නාම රූප දෙකේ. එක්කෙනෙක්ගේ ගමන හේතුවක් නෙමෙයි හේවිය. නාම රූප දෙකේ හේතු. ධර්ම දේශනා රාශියකින් හේතු පෙන්වනවා. විවිධ පැති වලින් පෙන්වනවා. විවිධ ආකාරයෙන් පෙන්වනවා. හේතුන්ගෙන්මයි හටගන්නේ කියන කාරණා. ඒකම තමයි පරම සත්‍යය. හේතුන්ගෙන්මයි හටගන්නේ. නිවන හැරානිකුත් සියලුම දේවල්. දැන් අපි හොයනවා ඒකේ තියෙන ලක්ෂණ තුනක්. තාමත්ම නිවැරදි ලක්ෂණ තුනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍යයි දුකයි අනාත්මයි. හැබැයි අපේ මනසේ නැව තාමත් පැටලිලා තියෙනවා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. ඔන්න මග නොමග. එහෙනම් නිවැරදි මගට එන්න ඕන. ඒතොර නිවැරදි මග නම් අනිත්‍යයි දුකයි අනාත්මයි. මොන ධර්මතාවයයි? නාමංච රූපංච. නාමී රූපී ශරීරය ගන්නවා ඒක රූපයටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය බිඳෙන බවින් නැහැ. බිඳෙනවා. හැබැයි බිඳෙනවා කියන්නේ මොකෙක් හරි වාහනයක හැප්පුණා. නෑමත් බිඳෙන්නේ. නෑ. ශරණයක් ශරණයක් පාසා ඉපද බිඳෙනවා. අතපයක් කැඩුණා අපි කියන බිඳුණා කියලා අත බිඳිලා එල්ලගෙන කකුල කැඩලා කිහිලිවල් කරුවෙන් යනකොට කියන කකුල බිඳිලා. බුදුරජාණන් වහන්සේ රූපයේ කියන බිඳීම බිඳීම් ලක්ෂණයෙන් යුක්තයි රූපය. ඒක දෙකී. ශරීරය කියන්නේ සතර මහා ධාතුන්ට කියන නමක්. සුද්දාස්තික කලාපයට කියන නමක්. මේක කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කියන මේ අට කලාපය සමූහයක් ක්‍රියාවක් කියන. ශක්තියන් 4යි 20 තියෙන. පටවියාපොත්ති චෝවාය. ඒකේ තියෙන තව ස්වභාවයන් හතරක් තමයි වර්ණ ගන්ධ රස ඕජ ශරීරයේ තියෙන. එහෙනම් ඒ ඒකේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඒයි ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. දෙස්ගහ ඉස්සරහට ඇදෙනවා. නියපොත්ත ඉස්සරහට ඇදෙනවා. ශරීරය වැඩෙනවා. ඉති ක්‍රියාවක් නෙකි. ඒතර පුජ්‍යලේගේ ක්‍රියාවක්ද සතර මහා ධාතුවේ සුද්ධාස්තක කලාපේ ක්‍රියාවක්ද? සුද්දස්ස කලාප ක්‍රියාවක් තියෙනවා. හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එනම් බින්දෙන සුළු. කොහොමද ඉපද බින්දෙන? ඇති වෙනව නැති වෙනව. දැන් කොහොමද ඇති වෙන්නේ නැති වෙන්නේ? මේ ශරීරයවත් මේ සුද්දාෂ්ට කලාපයේ ආයශ චිත්තක්ෂණ 17ක් ආලා තියෙනවා. දන්නවා. චිත්තක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවොත් ඊට වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙනවා. ඉපද බින්දෙනවා කියෝකට. විඳිනවා කියේ ඔකයි. රූපය හැවත් රුප්පණය විඳීම් ලක්ෂණෙන් යුක්තයි. එතකොට ඉපද බිනෙනවා. ඇති වෙනවත් නැති වෙනවා. උදය වේ. හට ගන්නවා නැති වෙනවා. එහෙනම් ශරීරය හැම ස්වභාවයක් තියෙනවා. ඔව් නුවණින්ද. අපේ ස්වභාවය දැකලා තීරණයක් ගන්න පුළුවන් ස්වභාවයක්. ඒකට කියනවා තීරණ පරිඥා කියලා. තීරණය කරනවා. මොකක්ද? අනිත්‍යය. දුකයි අනාත්මයි. ඊගාට තියෙන ප්‍රහාණ පරිඥා කියලා. ප්‍රහාණය කියන්නේ ඉවත් කරනවා. අයින් කරනවා. කෙලස් ප්‍රහාණය කියලා අහලා තියෙනවා. ප්‍රහාණය කරනවා. මොකද්ද ප්‍රහාණය කරන්නේ? අනිත්‍ය සංඥාව සිතට අනුගත කරගෙන නිට්ටයයි කියලා හිතාගෙන මෙච්චර කල් නිට්ටයයි කියලා හිතාගෙන හිටිය සංඥාව අයින් කරනවා. ඔය සංඥා දෙකම හිත තුළ තියෙන්නේ. එකයි තියෙන්නේ. නিত্য සංඥාව හද තුල තියෙනකන් අනිත්‍ය සංඥාව සිතට අනුගත වෙන්නේ. අනිත්‍යය කියන සංඥාව නිවැරදිවම සිතට ස්ථාවර වුණාම සාතික වුණාම අනිත්‍යය කියන සංඥාව නිට්ටය කියන සංඥාව අවසන්. දැන් දෙකෙන් මොකක්ද දුකයි කියන සංඥාව සිතට හරියටම අනුගත වුණොත් සැපයි කියන සංඥාවට ඉඩ නැහැ. දැනෙනවා. අනාත්මයි කියන සංඥාව සිතට හරියට අනුගත වුණොත්, සහතික වුණොත්, ස්ථාවර වුණොත් ආත්මයි කියන සංඥාවට සිත තුළ ඉඩ නැහැ. ප්‍රහාණ ප්‍රහාණ. ඒකට කියනවා ප්‍රහාණ පරිඥා. ඥාන පරිඥා, තීරණ පරිඥා, ප්‍රහාණ පරිඥා. ඥාන. එහෙනම් බින්දෙන සුළු. බින්දෙන බවින් යුක්තද? ඔව්. කොහෙන් කවදද බිඳීම පටන් ගත්තේ මේ ශරීරය හේවත් මේ සුද්ධාස්තක කලාපේ ප්‍රතිසන්දි විඥානී පටන් ගත්තා. මව් කුස්සේ ගර්භාෂයේ දැසගත්ත තැනදී තමයි පටන් ගත්තේ බිඳීම ආරම්භ වුනේ. එයි එහෙම කියන්නේ. එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජාතිපච්චය ජරා මරණ. පහළ වුණාද එතන තියෙන්නේ දිරීම හා බිඳීම. පටිච්චසමුප්පාදේ දාන්නේ. ජාතිපච්චය ජරා මරණ. එහෙනම් පහළ වුණ තැන ඉඳලම තියෙන්නේ දිරීම හා විඳීම. විඳින අවසන් වීම. ඒක පටන් ගත්තේ ප්‍රත්‍යන් දිවිඥානයත් එක්ක. එහෙනම් දැන් මේ තියෙන්නේ ශරීරයක් තියෙනවනේ. තියෙන හේතු හතරක්. හේතු හතරක් උපකාර වෙන නිසා තියෙනවා. තියෙන බව පෙන්නවා. අත් වශයෙන්ම නැහැ තියෙන බව පෙන්නවා. නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්නවා. කොහොමද? සිතුවිලි දෙකක් උපකාර කරගෙන හා රූප ධර්ම දෙකක් උපකාර කරගෙන. නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක්. කර්මය කියන්නේ සිතේ හැසිරීමක්. කර්මය කියන්නේ සිතේ හැසිරෙන ස්වභාවය. සිත හැසිරෙන ස්වභාවය. සිතේ ප්‍රවෘත්තිය. සිතේ පැවැත්ම. කර කම්ම චිත්ත දෙකයි. සීත උෂ්ණ ආහාර ගන්න ආහාර ඒතර රූප ධර්මයන් දෙකක් උපකාර කරනවා නාම ධර්මයන් දෙකක් උපකාර කරනවා මේ සුද්දාස්ත්‍ය කලාපය ඇදගෙන යනවා. පටන් ගත්ත ප්‍රතිසන්දි විඥානයේදී ප්‍රතිසන්දි විඥානයත් එක්ක තමයි පටන් ගත්තේ ආරම්භය. හැබැයි එතන ඉඳලා තියෙන චිතක්ෂණ 18ක් තුළ ඉපද බිඳිනවා. එහෙනම් නිත්‍යද නිත්‍යද? එතකොට අපි දකින්නේ අපට පේන්නේ අපට පැහැදිලි වෙන්නේ සුද්දාස්ත්‍රක කලාපය අනිත්‍යයි. බුද්ධලේ ගැනිත්‍යක් ඔබට අවශ්‍ය නැහැ බුද්ධලේ නැහැ. එහෙනම් මේ සුද්දාස්ත්‍රක කලාපයේ අනිත්‍ය ස්වභාවයක් දකින්නේ. ඒක තමයි වොන්. ඒ දර්ශනය තුළ ඒ අනිත්‍ය වශයෙන් දකිනවා නම් ඒ තමයි නිවැරදි මඟ. නොමග යන්නේ අපි. කුච්චලේ අනිත්‍යතාවයක් නෙමෙයි හොයන්නේ. නාම නාම රූප දෙකේ අනිත්‍යතාවය හොයන්නේ. එහෙනම් අපි රූපේ අනිත්‍යතාවය දැක්කා. කොහොමද දැක්කේ? ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන චුති සිත දක්වාම ඉපද බිඳෙනවා. චිතක්ෂණ 17ක් තුල ඇති වෙනව නැති වෙනවා. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල හටගන්නව හටගන්න ශරණෙන් නැති වෙනවා. හටගන්න ශරණෙන් නැති වෙනවා. අර නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක උපකාරයේ පෙන්නනවා අපිට තියෙනවා තියෙනවා කියලා. අපේ රැවටේ. සනක් සනක් සනක් සනක් පාස්සා ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇති වෙලා නැති වෙනවට බුදුරජාණන් වහන්සේ ලස්සන වචන දෙකක් කියනවා. උදේවැය. ඥාන නුවණ දර්ශනය දකින්න. උද්‍යව්‍යහ ඥාන දර්ශනය. ඇති වෙනවා නැති වෙනවා නුවණින් දකිනවා. උද්‍යව්‍යහ ඥාන දර්ශනය. නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා නුවණින් දැක්කා. ඒ නාම රූප පරිච්ඡේද ඥානය. උද්‍යව්‍ය ඥානය. උද්‍යව්‍ය ඥාන දර්ශනය. එහෙනම් සනයක් සනයක් සනයක් පාස්සා ඇති වෙලා නැති වෙනවද? දැන් මොහොතක්වත් නිට්ටෝ නිට්ටෝ පවතිනවද? මොහොතකටවත් නිට්ටෝ පවතින්නේ නැහැ. ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක්වත් නිට්ටෝ පවතින්නේ ශණයක් කාලයක් ස්ථිරව පවතින්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙනම් මේ අනිත්‍ය දර්ශනය අපි මනසට හසු කරගන්න ඕනේද නැද්ද? සමහර අය භාවනා කරන්න වාඩි වෙලා කෙස් අනිත්‍යයි ලොම් අනිත්‍යයි කෙස් දුකයි ලොම් දුකයි කෙස් අනාත්මයි ලොම් අනාත්මයි දත් අනිත්‍යයි දුකයි අනාත්මයි කවදාවත් දකින්නේ නැහැ. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි. දර්ශනේ වේද? මේ උද්‍යවය ඥානය තුළ අනිත්‍ය දර්ශනේ වේද? උදේවේ හටගන්නව නැති වෙනවා ඒක නුවණින් දැක්කොත් අනිත්‍යයි කියන එක දර්ශනය වෙන්නේ නැහැ අන්න දර්ශනය වෙන අනිත්‍යයි කියන්නේ සනයක් සනයක් සනයක් පාසා හට ගන්නවා හට ගන්න සනේ බිඳෙනවා. ඒතර දර්ශනය කරගන්න තියෙන්නේ මොකක්ද? දකින්න තියෙන්නේ මොකක්ද? අනිත්‍ය ස්වභාවය. ඒ අනිත්‍ය ස්වභාවය බලවත් වෙනවද? ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බලවත් වෙනවද? උද්‍යඥානෙ බලවත් වෙනවා. ඔය අනිත්‍ය ලක්ෂණය උද්‍යඥානෙට ප්‍රත්‍ය වෙන උද්‍යවඥානෙට උද්‍යවඥානෙ අනිත්‍ය දර්ශනයට ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. ඒ දෙක ඕනොන්ට උපකාර වෙනවා. එහෙනම් අපි එක එක ධර්මතාවයක් දිනු කරගත්තොත් අනිත් ධර්මතාවය නිකම්ම වැඩෙනවා. ඒ තුල දකින්න අනිත්‍ය දර්ශනය. දර්ශනය කියන්නේ දකින්නවනේ. දර්ශනය කියන්නේ දකින්න. එහෙනම් උද්‍යව්‍ය ඥානය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න අනිත්‍ය දර්ශනය. එහෙනම් පටන් ගත්තේ කොහෙද ඉඳලා බැලුවා? ආ, උප්පත්ති ඉඳලා තමයි පටන් ගත්තේ. බිඳීම් ලක්ෂණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බිඳීම් ලක්ෂණයෙන් යුක්ත. මේ භවයේ අවසාන වෙනකම්ම තියෙනවද? අවසාන චිත්තසිත දක්වාම තියෙනවා. ආයි ගිහිල්ලා ඊගා භවයට සම්බන්ධ කළා තෝකම තමයි ගෙනිය. එහෙනම් මේ භවයේ ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන චිත්තසිත දක්වාම ඉපද බිඳිනවා. ඉපද බිඳිනවා නම් විපරිණාම ධර්මයක් තියෙනවා. පෙරළුව. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගත වෙනස් කරන ස්වභාවයක් ගත. මේ ශරීරයේවත් සුද්දාස්ත්‍රක කලාපයට එහෙම දෙයක් පේන්නේ නැද්ද? ප්‍රතිසන්දි ගත්ත ආකාරයයි දැන් මේ ආකාරයෙන් කරලා බලන්නකෝ කියලා. පින්තූර ටිකක් තියෙනවා නම් හොඳට අවබෝධ කරගන්න ඕනේ. පුංචි කාලේ ගත්ත පින්තූර තියෙන. ඉක්දුණු දවසේ ඊට පස්සේ සතියකින්, හති දෙකකින්, මාසෙකින්, තුන් මාසෙකින්, ආය මාසෙන් අවුරුද්දෙන් අවුරුදු 1 2 3 4 5 10 20 30 40 50 60 ඔයාලගේ වශයෙන් පින්තූර ටිකක් එක දිගට තියන්න. කියලා බලන්න මමද ඉන්නේ වෙන කෙනෙක්ද මමද වෙන කෙනෙක්. දැන් වෙනස් වෙවි ආපු ස්වභාවයක්ද කියන්නේ. වෙනස් වෙවි ආපු ස්වභාවයක් කියන්නේ. එහෙනම් වෙනස් වෙවි ආපු ස්වභාවයක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විපරිණාම ධර්මයක් කියන්නේ. පෙරලනවා. කියන ආකාරයෙන් අන්න ආකාරයෙන් ගන්න. වෙනස් කරනවා. එහෙම ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ? දැන් මුලින්ම ඉපදුණු කෙනාද ඉන්නේ අවුරුදු 60ක් වෙනකොට ඉන්න වෙන කෙනෙක්. ආ? එයාත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි. පෙරලි පෙරලි ආපු එක. වෙනස් කර කර අරගෙන ආපු එක. ඒකට කිව්වා විපරිණාම. එහෙනම් නිත්‍ය වශයෙන් පැවතුනාද? ස්ථිර වශයෙන් පැවතුනාද? සදාකාලික වශයෙන් පැවතුනාද? නෑ. අනිත්‍ය අස්තිරයි සාමකාලිකයි. නිත්‍ය ස්වභාවයේ මොහොතක්වත් පැවතුන්නේ නැද්ද? එහෙනම් අනිත්‍යයි. අන්න අනිත්‍ය. අන්න අනිත්‍ය දර්ශනය වෙනවා මනසට. හැබැයි ඒ දර්ශනය සිතට හොඳට සහතික කරගන්න ඕන. සුට්ටක් වෙලා බලලා පැත්තකට දැම්මොත් ආයි ආයි නිත්‍ය ස්වභාවයට තමයි මනස හැරෙන්නේ. ඇයි? අර සත්‍ය ධර්මයේ මනසට අනුගත වෙලා නැහැ. එහෙනම් සත්‍ය ධර්මයේ මනසට අනුගත වෙනකම් බලන්න ඕනේ. ඒක පිළිබඳව භාවනාවක් තියෙනවා මන්ද දශකයේ, ක්‍රීඩා දශකයේ, යෞවන දශකයේ, බල දශකයේ, ප්‍රඥා දශකයේ ආනිකර දශක ආදී දශක 10කට වෙන් කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දශක වලට එකින් එක එකින් එක ගිහින් බලන්න විපරිණාමයක් නෙමෙයිද තියෙන්නේ වෙනස් වෙන ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ. ඒ ශාලාවට ඇතුළට ඇවිල්ලා වාඩි වෙච්ච එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒ සිතුවිලි දැන් ඉවරයි. ඒ ශරීරයේ සියලුම රූප කලාපත් දැන් ඉවරයි. අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදින උපදින ස්වභාවයෙන් නැති වෙනවා. ඒකට කිව්වා නිබ්බත්ති ලක්ෂණය හා විපරිණාම ලක්ෂණය. නිබ්බත්ති ලක්ෂණය කියන්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින උපදින ස්වභාවයෙන් නැති වෙනවා. උපදිනවට කිව්වා උදේ කියලා නැති වෙනවට කිව්වා වැය කියලා. නුවණ ඥාන කිව්වා නුවණ කියලා දර්ශනය කියන්නේ දකිනවා. උදේ වැය ඥාන දර්ශනය. එහෙනම් හොඳයි. දැන් අනිත්‍යයි කියලා පැහැදිලි. දැන් දුකයි කියලා කොහොමද පැහැදිලි කරන්නේ? දැන් මේක ධර්මතාවයක් ගන්න. දැන් මේ සුද්ධාස්තක කලාපේ පුංචි පැවැත්මකට එනවනේ. අර ශරණයක් ශරණයක් ශරණයක් පාසා ඉපද බින්දුනත් මේකේ තියෙනනේ උපාද තితి භංග කියලා අවස්ථා තුනක්. තిතිය කියලා කියන්නේ ශරණයක් තුළ පවතිනවා කියන එක. නමුත් පවතින්නේ නැහැ ඒක. ඒක අර බුදුරජාණන් වහන්සේ ආරම්භ කියන තితి කියන වචනය කෙනෙකුට එකපාරම කිව්වට මේකට අවබෝධ වෙන්නේ නැති නිසා තමයි ඔය තితి කියන වචනේ මුලින් අරන් තියෙන්නේ. හැබැයි මේ උද්‍යවය ඥාණයට එනකොට තిතිය කියන වචනේ අතුරු දහන්නේ. උද්‍යවය හට ගන්නව නැති වෙන. ඊට පස්සේ ඥාණයට යනකොට උදේ කියන කැලලක් නැහැ. භංග ඥාණය. එතන තියෙන්නේ භංග ඥාණය. භංග ඥාණය කියන්නේ නැති වෙන බවමයි තියෙන්නේ. හට ගන්නවා දකින්නවත් මනසේ ඉඩ නැහැ. මනසින් හට ගන්නවත් බලන්න බෑ නැති වෙන බවමයි පේන්නේ. ඒකට කියන භංග ඥානය. පිළිවෙලින් මේ ඥාන ටික උපදින්නේ. තේරෙනවද කියන එක පැහැදිලිද? එහෙනම් දුකයි කියලා කොහොමද අවබෝධ කරන්නේ? ඒ පුංචි ස්ථිතියකට පුංචි ප්‍රයත්නකට එනවා. ඇවිල්ලා එනවා කියන්නේ ඡාති පහළ කරනවා. අලුතෙන් ආව කියන්නේ ඥාතිනේ පහළ කරා. මේ ඥාතිය කියන්නේ ඉපදීම, හටගන්න, සකස් වීමනේ. ඒතර අලුතෙන් අලුතෙන් අලුතෙන්ම එනවා එහෙනම් ඥාති. ඥාතියෙන් පෙළනවද නැද්ද? මොහොතක් මොහොතක් මොහොතක් පා. ඒ මොහතක් මොහතක් පාසා දිරනවදනේ ජරා. දැන් මේ සුද්දාස්ත්‍රක කලාපයේ ඉෂේන්ද්‍ර පාදාන්තය දක්වා ගත්තොත් ව්‍යාධි හේවත් රෝග 890ක් රෝග 990ක් ව්‍යාධි. මේ සුද්දාස්ත්‍රක කලාපයේ තියෙනවද නේද? කතා කරනකොට කියන නේද 890ක් රෝග 990ක් ව්‍යාධි කියලා. තියෙනවද? හිසේ රෝග, ඇස්වල රෝග, නාසයේ රෝග, මුඛයේ රෝග, කන්වල රෝග, දත්වල රෝග, විදුරු මස්වල රෝග, උගුරේ රෝග, අතපයවල රෝග, හෘදවස්ත්‍රයේ රෝග, පෙනහළු වල රෝග, වකුගඩු වල අක්මාවේ රෝග, බඩවැල් වල රෝග, හන්දිපත් වල රෝග, ආහාර විසවීමෙන් හටගන්න රෝග, පිත කිපීමෙන් හටගන්න රෝග, සෙම කිපීමෙන් හටගන්න රෝග, වාතය කිපීමෙන් හටගන්න රෝග මොනතරම් රෝගෙද මේ සුද්ධාස්තක කළා. ව්‍යාධි නැත්. ජාතියෙන් පෙළනවා, ජරාවෙන් පෙළනවා ව්‍යාධියෙන්. පෙළන්නේ කුච්චලයක් නෙමෙයි. මේ සුද්ධාස්තක කලාපය පිළීමට පීඩාවටපත් කරනවා නිරන්තරයෙන් පෙළනවා නිරන්තරයෙන් පීඩාවටපත් කරනවා. නේද? ජාති ජරා ව්‍යාධි මරණ. සනයක් සනයක් සනයක් පාසා බින්දෙනවා නම් මරණය. මේ සුද්ධාස්තක කලාපය මෙච්චර කල් පවත්වන්න මොනතරම් දුකක් වින්ද වින්දද නැහැ. කොහොමද වින්නේ? වාඩි වෙලා පොඩ්ඩක් තිබ්බා ඊට පස්සේ නැගිට්ටුවා. එහෙම ඉන්න බෑ ඊට පස්සේ ඇවිත්. මේ සුද්දාස්ත්‍ර කලාපය තමයි ඇවිද්දන්නේ. කුජලෙක් වාඩි ඉන්නේ, කුජෙන්නේ. එහෙම ඉන්නත් බෑ ඊට පස්සේ වැතිරලා දාන්න, පෙරලලා දාන්න. එහෙමත් ඉන්නත් බෑ. සතර ඉරියව්වෙන් දුක වෙහිලා තියෙනවා. නැද්ද? එහෙනම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක මේ සුද්දාස්ත්‍ර කලාපේ පවත්තන මොනතරම් ශෝක වුණාද? හැඬී මොනතරම් හඩලා තියෙනවද? කනගාටු වෙලා තියෙනවද? දුක්ඛ දෝමනස්යට මොහොන දුන්නද? ඒක සැපයි කියලා හිතෙනවද දුකයි කියලා හිතෙනවද? එහෙනම් සැපයටද පක්ෂේ දුකටද පක්ෂේ? නිරන්තරයෙන් පෙළනවා නම් පීඩාවටපත් කරනවා නම් ජාතියෙන් පෙළනවා ජරාවෙන් පෙළෙනවා, ව්‍යාධියෙන් පෙළෙනවා, මරණයෙන් පෙළෙනවා, ශෝකයෙන් පෙළෙනවා, කනගාටුවෙන් පෙළෙනවා, දුක්ඛ දෝමනස්යන්ගෙන් පෙළෙනවා නම් දැන් මෙතන මොකද්ද කියන්නේ? සැපයට පක්ෂද දුකට පක්ෂද? දුකට පක්ෂ. මහණෙනි මේ නිසා දුකයි. ඒ නිසා දුකයි. හොඳයි. දැන් අපි හිතනවා. සමහර අය හිතලත් යම් යම් අරමුණු ඉටු කරගන්නේ. දැන් අපි හිතනවා අනේ මේක මේ පුංචි පැවැත්මක් නෙවෙයි චිත්තක්ෂණ 17ක පුංචි පැවැත්මකට මේක එන්න එපා. වැඩක් නැහැ නේද? උපද බින්දිනවනේ. කමන්නේ දැන් ඇවිල්ලානේ තියෙන්නේ. බින්දෙන්න එපා මේක. බින්දලා අවසන් වෙන්න එපා. මේක ජාතියෙන් පෙළන්න එපා, ජරාවෙන් පෙළන්න එපා, ව්‍යාධියෙන් පෙළන්න එපා, මරණයෙන්, ශෝකයෙන්, කනගාටුවෙන්, දුක්ඛ දෝමනස්යෙන් පෙළන්න එපා කියලා මේ සුද්ධාස්තක කලාපය ගැන Taman හිතුවොත් මේ ඉසේන්ද්‍ර පාදාන්තය දක්වා ක්‍රියාත්මක වෙන ක්‍රියාවක් සිද්ධ කරන මේ සුද්දාස්ත කලාපය පිළිබඳව ඒ විදිහට වෙන්න එපා කියලා හිතුවොත් අහයිද? අහයිද හිතුව? කිව්වොත් හයියෙන් කෑ ගහන. ඒත් අහයිද? එහෙනම්. වෙන කෙනෙකුට කියලා හදාගන්න පුළුවන්. පෙළන එක පීඩාවට පත්වන එක ශෝක අනගාටු හැඬීම් දුක්ඛ දෝමනස්යන් නැති කරගන්න තව කෙනෙකුට කියලා පුළුවන්. එහෙමත් වෙයි. වෙන යම්කිසි ආයතනයකට හරි වෙන කම්පැනියකට හරි දීලා හදාගන්න පුළුවන්. ඒත් දෙයයන් වහන්සේට හදන්න පුළුවන්. ඒත් එයාලගේ තියෙන ඒ විදිහම තමයි. ජාතියෙන් පෙළනවා, චරාවෙන් පෙළනවා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්. උපායාසයන්ගෙන් පෙළනවා. එයාලගේ ශරීරයේ මේ සුද්දාස්ත්‍ර කලාපයට ආශ තියෙන චිත්තක්ෂණ 17යි. එයාලට බැහැ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේවවාදය ප්‍රතික්ෂේප කළේ. ඒක හෙළාම ප්‍රතික්ෂේප කළා. මේක දෙවියන්ගේ වැඩක් නෙමෙයි. නිර්මාණවාදය ඒක හෙළාම ප්‍රතික්ෂේප කළා. මේක කවුරු හරි නිර්මාණය කරපු එකක් නෙමෙයි. කුබ්බයකට කම්මවාදය පෙර කර්මයෙන්මයි මේක වෙන්නේ. ඒක හෙළාම ප්‍රතික්ෂේප කළා. සාස්වත වාදයක හෙළාම ප්‍රතික්ෂේප. උච්ඡේද වාදේ සාස්වත වාදය කියන්නේ භවයෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්න. ඒක සාස්වත වාදය. ඡේදවාදී කියන්නේ ඊගාව භවයට නැහැ කියලා ගන්න. එහෙනම් දැන් ඉන්නවද නැද්ද? ඔත්තරෙම. ඉන්නවා කියන්න බෑ නැහැ කියන්න. ඉන්නවා කිව්ව සාසත දිට්ඨියට වැටෙනවා නැහැ කිව්ව කුච්චේද දිට්ඨියට වැටෙනවා. හේතුන්ගෙන් හටගන්න. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ සියලු හේතුන්ගෙන් හටගන්න. එහෙනම් හේතුන්ගෙන් නෙමෙයිද මේ හටගන්නේ? එහෙනම් එතකොට දෙවියන් වහන්සේට කිව්වත් මේක වෙනස් කරගන්න පුළුවන්. කෙස්ටි දෙන එක නවත්තලා ගන්නේ. දත් හැලෙන එක නවත්තලාද? ඇස් පෙනීම අඩු වෙන එක නවත්තලාද? කන් ඇහිම අඩු වෙන එක ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ මොන ධර්මතාවයේද යාලට නවත්තලා දෙන්න පුළුවන්. එයාලට තේ ධර්මතාවය තියෙනවා. එයි තථාගතයන් වහන්සේ කිසිම තැනක දේශනා කළා නැහැ චිතක්ෂණ 17කට වඩා අවශ්‍යව පවතින දෙයක් විශ්වයේ තියෙනවා කියලා. රූපවලින්. ඒ 17 නොත් එකයි ලෝකයේ ඕනම කෙනෙක්ගේ සිත තුළ ඇති වෙන සිතුවිලි වලට අවශ්‍ය. ඊට වැඩි අවශ්‍යයක් තියෙන ලෝකේ කිසිම කෙනෙක්ගේ සිතුවිලි නැහැ. බුදුරජාන් වහන්සේගේ සිතුවිලි වලට අවශ්‍ය එක චිතක්ෂණය. මේ සෑම කෙනෙක්ගේම සිත තුළ ඇතිවන සිතුවිලි වලට අවශ්‍ය එක චිතක්ෂණය. එහෙනම් දෙවියන් වහන්සේ හෝ මහා බ්‍රහ්මයා හෝ එහෙම නැත්නම් ග්‍රහවලල්ල හෝ ග්‍රහවලල්ල කියන්නේ සුද්දාස්තික කලාපේ ඔය විශ්ව ක්‍රියාත්මක වෙන වෙනසුරුන් නැත්සොන් ප්ලූටෝ අගහරු බුද්ධ සීකුරු හීරු සඳු කියලා කොටු ටිකක් අදායි එයාලා චිත්තක්ෂණ 17ක් තුළ ඇතිලා නැති වෙනවා බුදුරජාණන් වහන්සේම ඊට වැඩියෙන් කාලයක් පවතින දෙයක් තියෙනවා නම් දේශනා කරනවා නියත වශයෙන් සියල්ල දේශනා කරලා තියෙන්නේ. සියල්ල දන්නවා සියල්ල දකිනවා. එහෙනම් සියල්ල දේශනා කරලා තියෙන අපි නමග යනවදනේ. නමග ගියයිද වැඩි, හරිමග ගියයිද වැඩි? මග නොමග. මග්ගම් මග්ග ඥාන. එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයිද? නිට්ටයයි සැපයි ආත්මයිද? කල්පනා කරලා බලන්න. නිට්ටයයි සැපයි ආත්මයිද අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් ප්‍රතිසන්දි ගත තැන ඉඳලා අවසාන සුද්ධිත දක්වාම මේ ශරීරයේ සියලුම කොටස් අරගෙන බැලුවත් ඉපද වෙන විපරිණාම ධර්මයක් තියෙන පෙරලනවා වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා නිත්‍ය ස්වභාවයෙන් පවතින්නේම නැහැ නිසා නිත්‍යයි අන්න දර්ශනය වෙනවා අර ඉපද බිඳෙන බව දර්ශනය වෙනවාද අනිත්‍ය දර්ශනය වෙනවා අනිත්‍ය ප්‍රකට වෙනවා අනිත්‍ය දර්ශන වෙනවද? නිවැරදිව? ඉතින් මේ ඥානය බලවත් වෙනවා. මේ ඥාන ටික උපදවාගෙන යන්න ඕනේ අවසානයේ ඥාන දර්ශන විසුද්ධියට යන්න. සෝවාන් මග්ග ඥානය සෝවාන් ඵල ඥානය. සක්‍රීදාගාමි මග්ග ඥානය සක්‍රීදාගාමි ඵල ඥානය. අනාගාමි මග්ග ඥානය අනාගාමි ඵල ඥානය. අරහත් මග්ග ඥානය අරහත් ඵල ඥානය. එතනට යන්න නම් මේ ඥාන ටික උපදවාගෙන යන්න ඕනද නැද්ද? ඕනේ. සම්මර්ෂණ ඥානය, නාම රූප පරිච්ඡේද ඥානය, උද්‍යව්‍ය ඥානය, භංග ඥානය, බයිතුපට්ඨාන ඥානය, ආධිනවානු දර්ශන ඥානය, නිබ්බිදා ඥානය, මුඤ්ඤිතු කම්මංචතා ඥානය අනුපිළිවෙලට යනවා. දැන් මේ අපි කාංකා විතරණ විසුද්ධියෙන් පස්සේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් අපි උපදවන ඥානවා මෙන්න. උපදවන ඥාන. දැන් මේ උපදවා ගන්න ඕනද නැද්ද? ඕනේ. මොකටද? නිවන් දකින්න. මේ ප්‍රවෘත්ති අවසන් කරන්න, පැවැත්ම අවසන් කරන්න. මොකක පැවැත්මක්ද අවසන් කරන්නේ? දුක් අඳක පැවැත්මක් අවසන් කරන්නේ. සපයි කියලා තනක් දේශනා කළා නෑ කතනකවත්. එහෙම දේශනා කරනවනේ තථාගතයන් වහන්සේ එහෙම දෙයක් දැක්කනම් සියලු ලෝක සත්‍යව ගිහින් එතනින් තියෙනවා. සපයි කියලා තනක් මේ විශ්වයේ තියෙනවනේ. එහෙම තනක් නෑ. එයි සියලු සත්‍යයට මහා කරුණිකයි. ලෞතර මහා කරුණිකයි ලෞතර බුදුරණන් වහන්සේ. එහෙනම් මේ මහා කරුණාවෙන් යුක්ත තථාගතයන් වහන්සේ ලෝකයේ යම් තැනක් තියෙනවා නම් නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි සැපයි කියලා ගන්න ආත්මයි කියලා ගන්න මේ සියල්ලම ගෙනින් එතනින් තියෙන. තථාගතයන් වහන්සේ මොකක්ද කියන්නේ? මහණෙනි මම ඇසිපිල්ලම් ගහන තරම් කාලයකටවත් මේ භවය නම් වර්ණනා කරන්නේ නැහැ කියලා. කිව්වද නැහැ? ඇයි එහෙම කිව්වේ? දුකක පැවැත්මක් තියෙන නිසා. දුකක ප්‍රවෘත්තියක් තියෙන නිසා. එහෙනම් අපි දකින්න ඕනේ. උද්‍යවය ඥානය තුළ පෙරලන්නේ දුක. අනිත්‍ය දර්ශනය තුළ දකින්නේ ඒ විපරිණාමය තුළ පෙරලන්නේ දුක. අනිත්‍ය නම් ලෝකයම දුකයි. දුකට අපි කැමති නෑ. කවුද ලෝකේ දුකට කැමති? ලෝකේ සෑම කෙනෙක්ම කැමති සැපට. තමන්ගේ කැමැත්ත හැටියට ඒකට පවත්වන්න පුළුවන්. හරිද? එහෙනම් මේ නිවැරදි ලක්ෂණ තුන මේ ස්කන්ධ පංචකය තුළ ක්‍රියාත්මක වෙනවද නැද්ද? රූපස්කන්ධයවත් මේ සුද්දාස්තික කලාපය තුළ හැබැයි සිතට හොඳට අනුගත වෙන්න. සිතේ හොඳට සටහන් වෙන්න ඕනේ. සිතේ හොඳට ස්ථාවර වෙන්න ඕනේ. ඒ ස්ථාවර වෙනකන් මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරනවා කියෝ භාවනා කියලා. ආ මෙනෙහි කරනවට කියව භාවනා. එතකොට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න සිහි කරන්න සිහි කරන්න නැවත නැවත සිහි කරන්න නැවත නැවත මෙනෙහි කරනකොට අනිත්‍ය ලක්ෂණය කියන එක මනසට සිතට හොඳට අනුගත වෙනවා. නිත්‍යයි කියලා මෙච්චර කල් හිතාගෙන හිටිය සංඥාව ප්‍රහීන වෙනවා. මනසෙන් අයින් වෙනවා. ඒ දැකලා තමයි ඒ අවබෝධයෙන්. දැකලා තමයි තීරණය කරන්නේ. ඒතොර ඒ තීරණය ටික තීරණ පරිදි ප්‍රහාණ පරිඥා. මං අනිත්‍ය සංඥාව ගත්තා. අනිත්‍යයි කියලා මං සාහතික කරගත්තා. මං මගේ සිත තුළ ආයි නිට්ටයයි කියන සංඥාවට ඉඩ නැහැ. අවබෝධය නැහැ. මම දුකයි කියන සංඥාව සිතට අනුගත කරගත්තා, සිතට සාහතික කරගත්තා, පැහැදිලි. මේ සෑම තැනකම දුක තියෙන්නේ කියලා ඒක පැහැදිලි කරගත්තා, සාහතික කරගත්තා. ඒ නිසා මගේ සිත සැපයි කියන ස්වභාවයට ඉඳ නැහැ. මේ තාම තියෙනවා. තියෙනවා. ඇසෙන් මනරම් රූප දැක්කාම සැපයි කියලා හිතෙනවද දුකයි කියලා? හිතන්නේ සැපයි කියලා. නෑ දුකයි. ඇයි? ඇසත් ඇති දුකටයි රූපත් ඇති දුකට. නিত্যද? අනිත්‍යද? ඇසත් අනිත්‍යයි රූපත් අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. හැබැයි එහෙන් මනරම් රූප දැක්කම සැපයි. ආස්වාදයි. ආය යනවා නේද අපි සසරට. එයි සිතට හරියටම අනුගත වෙලා නැහැ. සිතේ හරියට සනිටුහන් වෙලා නැහැ. ස්ථාවර වෙලා නැහැ. තීර වෙලා නැහැ. සහතික වෙලා නැහැ. සහතික වෙනකම්ම මෙනෙහි කරන්න. කනයි සිදුකර. හැබැයි කනෙන් හොයන්නේ මිහිරි සම්. හෙටත් හොයන්නේ. ඒ සැපයි කියලා නෙමෙයිද හොයන්නේ. ඔය නන සැපයි කියලා තමයි කියන්නේ. ඒතර සැපද්ද තියෙන්නේ දුකක්ද දෙකේම තියෙනවා. කනක් වෙනස් වෙනවා. අනිත්‍ය ලක්ෂණයක් මේකේ තියෙනවා. ශබ්දයේ තියෙන්නේ මිහිරි හඬ ඒකේ තියෙන්නේ වෙනස් වෙන ස්වභාවයක් නෙමෙයි. අනිත්‍යද? අනිත්‍ය නම් දුකයිද? සමාගයේ කැමැත්ත හැටියටද? නෑ. අනාත්මද? එහෙනම් දැන් මේ කණේ පැවැත්ම, ශබ්දයේ පැවැත්ම දුකටයි හැබැයි හෙටත් ගිහිල්ලා හොයයි මිහිරි හඩක්. නැද්ද? අන්න ඒක තමයි වැරද්ද. හිතට හරියටම අනුගත වෙන්න ඕන. හිතේ හරියටම සටහන් වෙන්න ඕන. ස්ථිරව පිහිටන්න. නාසයෙන් යන්නේ ආස්වාදයේ සුවඳ. වෙන කිසිම දෙයක් කරන්න බෑ. මිහිරි සුවඳමයි හොයන්නේ. මිහිරි සුවඳක් ලැබුණොත් සැපයි කියලා හිතෙනවද? දුකයි කියලා හිතෙනවද? සැපයි කියලා හිතේ. නැද්ද? ඒ තමයි පෘථග්ජන ස්වභාවය. නාසය දුකයි ගන්ධය දුකයි. ඇයි? දෙකම වෙනස් වෙනවා. ගන්ධය වෙනස් වෙන්නේ නැද්ද? ශරණයෙන් වෙනස් වෙනවා. නාසය ශරණයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙනවා නම් දුකයි. ඒතර තමාගේ කැමැත්ත හැටියටද වෙනස් වෙන්නේ? හේතුන්ට අනුව වෙනස් වෙනවා. හේතුන්ට අනුව වෙනස් වෙනවා. එහෙනම් දිව දිවෙන් හොයන්නේ මිහිරි රසය. දැන් හෙටත් කියලා හොයන්නේ. ප්‍රණීත දෙයක් දිවේ තිබ්බ ගම දුකයි කියලා හිතනවද සැපයි කියලා? දුකයි කියලා හිතන්නේ සැපයි කියලා. ඒකයි පෘථග්ජන ස්වභාවය. දික්කෙන් ගන්න, තෘෂ්ණාවෙන් ගන්න. තෘෂ්ණාවෙන් නෙමෙයිද ගන්න? තෘෂ්ණාව කියන්නේ ඇලීම. ඇලීමෙන් නෙමෙයිද ගන්න? ඇලීම ගන්න දුකයි. එහෙනම් දිවත් අනිත්‍යද රසයත් අනිත්‍යද? දෙකම අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. ඉතින් දැන් දුකක් නේ හොයන්නේ. නැවත නැවත හොයනවා නම් මොකද්ද හොයන්නේ? දුකක්මයි නෑ. ඒයි අවිද්‍යාවෙන් විද්‍යාවට ආවේ නෑ තාම. තාම අවිද්‍යාවයි. දැන් මේ විදිහට නිවැරදිව දකිනකොට ඇලීම අයින් වෙනව නේද? නිවැරදිව දකිනකොට. නිවැරදිව ගන්නකොට ඇලීම අයින් වෙනවා. ඇලීම කියන්නේ තණ්හාව. තණ්හාව අයින් වෙනවා. තණ්හාව අයින් කරන්න ඕන ධර්මයක්ද? තවදුරටත් මනස සිත තුළ රඳවා ගත යුතු ධර්මයක්ද? ඉවත් කළ යුතු ධර්මයක්. දුක්ඛාරය සත්‍ය අවබෝධ කර යුතු ධර්මයක්. තණ්හාව ප්‍රහාණය කළ යුතු ධර්මයක්. ඉවත් කළ යුතු ධර්මයක්. නිවන සාක්ෂාත් කළ යුතු ධර්මයක්. මාර්ගය වැඩි යුතු ධර්මයක්. හරිද? එහෙනම් ශරීරය හොයන්නේ පහසු. සුමුදු පහසක් දැනුණු ගමන් දුකයි කියලා හිතෙනවද සැපයි කියලා? සැපයි කියලා. ශරීරය නිට්ටයද? අනිත්‍යද? පහස නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය නම් දුකයිද? දැන් හොයන්නේ දුකක්. මනස හොයන්නේ ඉති වෙන අරමුණ. ස්ථාරම්. අරමුණ ඉති වෙන එකමනේ මනසින් හොයන්නේ. එතකොට අරමුණ ඉති උනා. සැපයිද දුකයි? අරමුණක් ඉති උනා. ආ එතකොට සැපයිද දුකයි? සැපයි කියලා තමයි ගන්න. හැබැයි මනසත් අනිත්‍යයි. ඒ අරමුණත් අනිත්‍යද? අනිත්‍ය නම් දුකයිද? දැන් එන කැමති වෙන්නේ මොකටද? මනරම් රූප වලට කැමති දුකට කැමති. මිහිරි ශබ්ද වලට කැමති නම් දුකට කැමති. සුවඳට කැමති නම් මිහිරි සුවඳට කැමති නම් දුකට කැමති. ඒ අනිත්‍ය නම් දුක එන්නේ. ප්‍රණීත රසයට කැමති නම් දුකට කැමති. සමුදු පහසට කැමති නම් දුකට කැමති. අරමුණ එක වෙනවට කැමති නම් දුකට කැමති. දැන් දුකට කැමති හින්දා දුකම විඳිනවා. දුකේම ප්‍රවෘත්තියක් තියෙනවා. දැන් දුකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්නේ? කැමැත්තයි කරන්නේ. චන්දරාගයයි කරන්නේ. තෘෂ්ණාවයි කරන්නේ. ඇලීම අයින් වෙනවා, තෘෂ්ණාව අයින් වෙනවා, චන්දරාගය අයින් වෙනවා. ඇත්ත ඇතිසැටියෙන් දැක්කා. ඇත්ත ඇතිසැටිය තමයි අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ ස්වභාවයෙන් නැද්ද දැන්නේ? තියෙනවද නැද්ද? එන්නේ එතකොට නිත්‍ය ස්වභාවයක්ද? නිත්‍ය ස්වභාවයක්. සැප ස්වභාවයක්ද දුක් ස්වභාවයක්ද? සතරීරියවෙන් මෙහිලා තියෙන දුක. වාඩි වෙනවා ඉන්න බෑ නැගිටින්න ඕනේ. නැගිටලා ඉන්න බෑ ඇවිදින්න ඕනේ. ඇවිදින්න බෑ වැතිරෙන්න ඕනේ. නැද්ද? සතරීරියෙන් දුක වහලා තියෙනවා. නිරන්තරයෙන් අතපය එහාට කරන්න ඕනේ, මෙහාට කරන්න ඕනේ, පෙරලෙන්න ඕනේ. නැද්ද? ඒක ඉරවුක ඉන්නකෝ බලන්න. ඒ ඉරවුක නොසෙල්ලීලා ඉන්න බාන එක පැයක් දුක තේරෙයිද? තේරෙනවද නැද්ද? එහෙනම් මේ දුකේ පැවැත්මද තියෙන්නේ සැපේ පැවැත්මද තියෙන්නේ දුකේ පැවැත්මක් තියෙන්නේ එහෙනම් අපි නැවත ප්‍රිය කරනවා නම් සිතින් ඇලෙනවා නම් මේ අවබෝධය තුළ ඇලීමේ සිත අයින් වෙනවා අවබෝධය තුළ ඇලීමේ සිත අයින් වෙනවා ඇලීමේ සිත කියන්නේ තණ්හාව ඒ samudāre සත්‍යය එහෙනම් samudāre සත්‍යය බුදුරජාන් වහන්සේ දේශනා කළේ අයින් කරගන්න හේතු අයින් කරගන්න එයි දුකට අයිති දේවල් හදන්නේ මෙන්න මෙයා කවුද? තණ්හාව. නැමැති සිතේ හැසිරීම. තෘෂ්ණාව කියන්නේ සිතේ හැසිරීම. නැද්ද? තණ්හාව කොහෙද හැසිරෙන්නේ? ශරීරයේද? සිතේ හැසිරෙන්නේ. එහෙනම් ඒ සිතේ හැසිරීම අයින් කරන්න අයින් වෙනවා. අනිත්‍ය හැටියට දැකීම තුළ. උද්‍යවය ඥානිය තුළ ඇලීම තුරල වෙනවා. දුකයි කියලා අවබෝධ අවබෝධයට ක්‍රමක්‍රමයෙන් අවබෝධ වෙනවද? අවබෝධ වෙන්න වෙන්න වෙන්න තණ්හාව දුර්වල වෙනවා. ඇලීම දුර්වල වෙනවා. අනාත්මයි කියලා අවබෝධ වෙන්න වෙන්න ඇලීම දුර්වල වෙනවා. ඒ තාක්කල් වෙන්නේ. ආට කිව්වත් මොන විදියට කිව්වත් තණ්හාව අයින් කරන්න කියලා කවදාවත් අයින් කරන්නේ නැහැ. අයින් කරන්න බෑ. ඒ තමයි පෘථග්ජන ස්වභාවය. මායя අල්ලගෙන ඉන්නේ මේක. හැබැයි අවබෝධය තුල ක්‍රමයෙන් ගිලිහෙන තෘෂ්ණාව. ක්‍රමයෙන් ගිලිනවා. ආය බලයෙන් අයින් කරන්න දෙයක් නැහැ. ඒතොර දන්නවා මෙයා මේ අවබෝධය තුළ ඇලෙන් මම ඇලිලා වැඩක් නැහැ. මම මනසින් මේව අල්ලගෙන වැඩක් නැහැ. මම දුකක් අල්ලගන්නේ. කියලා නිවැරදිව මනසින් දැනගන්නවා දැක ගන්නවා. ඒ දැක ගැනීම තුළ ඇලීමේ සිත ය දුර්වල කරගන්නවා. ක්‍රමක්‍රමයෙන් ඈත් කරගන්න. එහෙනම් ඒ පුහුණුව ලබන්න ඕනේ. දැන් නැත්. පුහුණුවක් තුළින් කරගatiya යුතුද නැත්. පුහුණුවක් තුළින් කරගatiya යුතුයි. ඒකට කියව භාවනාව. පුරුදු කරලා කරගත යුතු ධර්මයක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ විපස්සනා භාවනා සමත භාවනා විපස්සනා භාවනා. ඒතර නිවන් දකින්න සමත භාවනාවෙන්ද විපස්සනා භාවයෙන්. විපස්සනා භාවනාවෙන් නිවන් දකින්න. විදර්ශනා භාවනාවෙන් නිවන් දකින්න. විශේෂ දර්ශනය විදර්ශනයි. විශේෂ දර්ශනය විදර්ශනයි. එහෙනම් විශේෂ දර්ශනය අනිත්‍යයි දුකයි එහෙනම් ආයේ මේක පස්සේ නිත්‍යයි සුඛයි සුභයි ආත්මයි කියලා ගන්න එපා. ගන්න එපා කවදාවත්. හැබැයි ඒක මම කොච්චර ගන්න එපා කිව්වත් ඔයාලා මේක දැකලා හරියටම පැහැදිලි කරලා සිතට අනුගත කරගත්තොත් විතරයි අයින් කරගන්නේ. ප්‍රශ්නාව. එළිය. හොඳයි ධර්ම දේශනාව අවසන් කරමු. කාලේ පැහැදිලිද කියන්නේ? නොදන්න කමෙන් බැලේ. විද්‍යාවට ආපු දඩ ඇලෙන්නේ. අවිද්‍යාව තුළ ඇලෙන්නේ. චන්දරාගයෙන් අවිද්‍යාව තුළ. හොයන්නේ ඇලීම තුළ. ඒ ඒ සෙවිල්ල නතර වෙන්නේ අවබෝධය තුළ. එතකම හොයන. ඇයෙන් හොයන, කනෙන් හොයන, නාසයෙන් හොයන, දිවෙන් හොයන, ශරීරයෙන් හොයන, මනසෙන් හොයන. නැද්ද? ඒතර හම්බ වෙනවා. නිට්ටයයි සැපයි ආත්මයි කියන දේවල් දහම් වෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන දේවල් දහම් වෙන්නේ. මගන මග. නමග යන්න දෙන්නේ පමණට. මේක මගට යන්නේ. ඒකට කියවා මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නමග ඥාන නුවණ දර්ශනේ මම දැක්කා. මෙන්න නමග මෙන්න මග. මට පිරිසිදුයි පැහැදිලි විසුද්ධි. මග්ගම් මග ඥාන දර්ශන විසුද්ධිය. ඊගාවට යන අපි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට මේක කියන්න තව ටිකක් කල්යයි. දේශනා භාෂයක් තියෙයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි තාම මේ රූප දෙක ධර්ම ගැන විතරයි කතා කරන්නේ. ඊපස්සේ කියන වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන් ගැන කතා කරන්නේ. ඒක තාම කතා කළේ නෑ. හොඳයි එහෙනම් දෙවියන්ටත් පින් දෙමු. ආකාශට්ටා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්ත අනුමෝදිත්වා සිරන් රැක්කාං කුලෝක සාසනං ආකාසට්ටාත බුම්මට්ටා දේශා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන් රැක්කාං කුදේශනං ආකාසට්ටාත කාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කාං තුමන් පරන්ති සුජීවත්ව සිටින අපගේ දූ දරුවන් මොනුබුරු මිහිදිරයන් ඇතුළු පවුල්වල සියලුම ඥාති මිත්‍රාදීන්ට නිරෝගී සුවය තිරචීවනය දීර්ඝායු සම්පස්සල සේවා යම් කරදර බාධක උපද්‍රව තියෙනවා නම් ඒ සියලු කරදර බාධක උපද්‍රව දුරු වේවා ඒ සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියනවා දේශකයන්න් වහන්සේටත් බෞද්ධ මාත්‍යාලේ කාර්ය මණ්ඩලයට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන සියලු දෙනාටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිර ජීවනයේ දීර්ඝායු සම්පත් සැලසේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියන. ලක්කසි ලෝකවාසී සියලුම සත්‍යයන්ට වැළඳී තිබෙන මේ කොරෝනා වසංගතය ඉතා ඉක්මනින් ලෝකයෙන් තුරන් වේවා. සියලු දෙනාගේම කයට සැනසෙල්ලක්, මානසික සැනසෙල්ලක් ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ඉතාලියන් සාදු අවසාන වශයෙන් ඔබ අප සෑම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වට්ටාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම පිරුවන් සරණයි Thank you.